සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සතර සතිපට්ඨාන වැඩෙන විදිහට මම කිය ප්‍රාණතක් කළ විදිහට කායනුපස්සනාව වේවා වේදනුපස්සනාව චිත්තනුපස්සනාව ධම්මානුපස්සනාව කොතනකින් හෝ හිත තියන්න පුළුවන් මේක පංච උපාදානස්කන්ධයක් මේක විතරකයක් කියලා හිත තබලා අනිත්‍ය බලන්න අපහසුයි නම් වාසල කායගත සතියෙන් අල්ලගන්න. කායන ප්‍රශ්නාව වෙනවා. හැබැයි සතර ප්‍රතිපත්තාණය పూర్ව භාගද වෙනවා ලෝකෝත්තර වෙනවා කියන න්‍යායක් තියෙනවා. වාසලට කායගත සතිය වඩලා ඉස්සෙල්ලාම ප්‍රධානමින් මට කියන්නේ බුදුරජාන් වහන්සේ හැම රූපයක්ම සවිඥානික හැම කයක්ම සත්ව පුද්ගල නොවන අනාත්ම ධර්මතාවයක් තියෙන්නේ කියලා පෙන්වහම තථාගතයන් වහන්සේගේ වචනය මත විතරක් නතර නොවි තමනුත් රූපය ගැන ආහාරපත්යෙන් හටගත් එක ගැන සතර මහා ධාතු ගවේෂණය කළා උන උත්තරයක් ලැබෙනවා ඒකාන්තයෙන් හැම රූපයක්ම අනාත්මයි. ඊට පස්සේ ඔන්න ඒ උත්තරේ භාවිතා කරනවා එහෙනම් පුද්ගල සංඥාවට ආත්ම සංඥාවට යමක් සිහි වෙනවනම් මේක පංච උපාදාන ස්කන්ධයක් මනෝමය. ඊට පස්සේ පංච උපාදාන ස්කන්ධ මැත්තේදී දැන් ඔබ වහන්සේලා දන්නවා අපිට පුද්ගලයේ සහෝදරයෙක් යාළුවෙක් ඥාතියෙක් කියලා පුද්ගල භාවයට සිහි වෙනවා. එතකොට පුද්ගල භාවයට සිහි වෙනවා. යථාර්ථය අනාත්මයි නම් පුද්ගල භාවයේ සිහි වෙන හැම දෙයක්ම අවිද්‍යා සත්‍යයෙන් තමන් තුල සකස් වෙච්ච ආත්ම සංඥාවක් ඇති වෙච්ච නිමිති. ඒ හැම එකක්ම සාසෝ උපාදානීය ආශ්‍රවයන්ගෙන් ආශ්‍රව සහිතයි උපාදානයේ හිතයි. කියන මත්තමක තියෙන්නේ. ඒ හැම රූපයක්ම. හැබැයි ඉගෙනගෙන තියෙනවා දැන් බාහිර ස්කන්ධ ධාතු ආයතන අනාත්ම නිසා පහළ වෙන හැම රූපයක්ම ආත්ම භාවයට තමා තුළම උපදින අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච මනෝමය සිද්ධාන්ත මනසින් ඔසවලාගත්ත ස්කන්ධ ටිකක් කියලා දන්නවා. දැනගෙන පංච උපාදාන ස්කන්ධයක උපාදාන වෙන්නේ නැති වෙන්නේ. මේ මනෝමය සිද්ධාන්තය ඇත්ත නොවෙන්නේ. කියන තැනක උභහන්සලා කායගත සතිය වඩන්න. කායගත සතිය වඩනවා කියන්නේ යාළුවෙක් කියලා සිහි වෙනකොටම දැන් දන්නවා මේක මනෝමය සිද්ධාන්තයේ පංච උපාදානස්කන්ධයක් කියලා. නමුත් ඒක ඉක්මවා ගන්න බෑ. දැන් මේ පංච උපාදානස්කන්ධය ඇත්ත වෙලා හිතින් කින් කින් කරන එක නතර කරන්ද ඒ සිහි වෙනකොට ආයේ රූපෙද තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදිලානේ කුණ කොටස් 22ක් නේ කියලා හම්බ වෙන සිහි වෙන රූපය ඇත්ත පෙන්නනවා. ඔගොල්ලෝ මේ මනසින් ජීවිත රූපය ඇත්ත බලවද්ද ඔගලන්ට අත්දැකීමක් එන්නේ බාහිර වුණා. එතකොට එහෙම බලනකොට උපාය දෙකක් කරලා තියෙනවා. මොකද්ද? සැබෑවටම තියෙන රූපෙක සැබෑ ස්වභාවයත් මෙනෙහි කළා. දැන් මේ පංච උපාදානස්කන්ධ මේ රූපය ඇත්ත කරගෙන හිතින් ජීින් ජීින් කරන එක නතර වෙලා. ඒ විදිහට උපදින උපදින හැම රූපයකම මොනවාද එක දිගට කායගත රුචිය වඩන්නේ. ඒකද පුළුවන්. එතකොට වෙලා තියෙන මොකද්ද? පංච උපාදානස්කන්ධයට උපාදාන වෙනවා කියන එක නතර වෙලා. හැබැයි අපි දන්නවා මෙහෙම කරන්නේ මොකටද? මෙහෙම කරනකොට කරනකොට අම්මලා ඉන්නවා, තාත්තලා ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා, තියනවා කියන හැඟීම් ටික වේගෙන් අඩු වෙනවා, කැපෙනවා. භවය අඩු වෙනවා. භවය අඩු වෙනකොට හටගත් හැම දෙයක්ම නිරුද්ධයි කියන එක දකින්න පුළුවන් දැනකට එනවා. දැකපු දවසට පංච උපාදානස්කන්ධයේ ඉපදීමම නතර වෙනවා. ඒ කියන්නේ දකින අහන දේවල් එකතු වීමේ හැකියාව නැහැ. රැස් වෙන්නේ නිරායාසයෙන්ම හටගත් දේ නිරුද්ධ වෙනවා. කියන තැන සාක්ෂාත් වෙනවා කියලා දැනගෙන බලන්න පුළුවන්. වේදනාවක් නම් සිහි වෙන්නේ එහෙම නැත්නම් රූපයක් නම් සිහි වෙන්නේ මේ රූපය නිසා ඇතිවෙච්ච සැපයක් වෙනවා මේ සැපෙද දැන් නැන්නේ. ඒ සැපෙද මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ කියලා ඒ හැම වේදනාවකම ඇත්ත බලන්න. එතකොට යම් සංඥා චේතනාවක් සිහි වෙනවනම් ඒක අනාත්ම වශයෙන් බලන්න. දැනගැනලා ඇති වෙනුනේ මේ හැම දැනගැනීමක්ම අනිත්‍යයි කියලා බලන්න. ඒකයි මම ඔය ඊයේ මතක් කළේ ඒ රූපයට හිත තියලා වේදනාවට හිත තියලා සංඥාවට හිත තියලා සංකාරට හිත තියලා විඥාණයට හිත තියලා හිතට පහළ වෙන නිමිති ඕනම තැනකට හිත තබලා අනිත්‍ය දෙයක් හැටියට දුක් දෙයක් හැටියට අනාත්ම දෙයක් හැටියට රෝගයක් කුලක් ගඩක් හැටියට මේ පංච උපාදානස්කන්ධයක් මේක සංකත දෙයක් ප්‍රත්‍යයෙන් හටගත දෙයක් සකස් වෙච්ච දෙයක් තමා පිළිබඳ වුණා කියලා හිතන්න. හිතනකොට හිතන්න හිතන්න ඒක උපාදාන කරගන්න හැසිරෙනකම අඩු වෙනවා. හැසිරෙනකම අඩු වෙනවා. අඩු වෙනකොට භවය අතහැරෙනවා. භවය අතහැරෙනකොට හටගත් හැම දෙයක්ම නිරුද්ධයි කියන එක පෙනෙන මට්ටමට එනවා. ආයතන වලට හැසිරු වෙන අසුරු වුණ හැම රූපයක්ම අනාත්මයි කියන මට්ටම එළඹ සිටිනවා. තමයි. ඒ නිසා ඊගාවට හිත වඩනකොට දැන් ඔය උපාය ශීලීව අනුක්‍රමයෙන් තමයි ඔය ක්‍රමය හුරු පුරුදු කළ යුත්තේ. ක්‍රමය හුරු පුරුදු කළ යුත්තේ. අපි හැම විතරකයක්ම අනිත්‍ය හැටියට නැත්නම් පංච උපාදාන ස්කන්ධයක් හැටියට සිහි කර කර ඒකේ උපාදාන මට්ටම අතහරින්න කටයුතු කරනකොට එක දිගටම කටයුතු කරන්න බෑ. ඒ කියන්නේ රළු රළු මට්ටම කොහොම බලනකොට පෙනෙන ප්‍රකට රළු රළු මට්ටමේ නිමිති ටික නැකෙනකොට වහන්සලට අප්‍රකට මට්ටමේ විතර්ක ටික දන්නේ නැති වුනම ඒකේ ගිලෙනවා. ගිලුනහම දන්නේ එතකොට හිතන්නේ හරි මාර්ගඵලයකට ආව දැන් නිරෝධය දැක්කා වගේ තමයි. නමුත් වෙන්නේ චිත්තන් එළියට හිත හැඟ වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම ඒ හමු වෙන හැම විතරකයක්ම අනිත්‍ය වශයෙන් හෝ පටිපදස්කන්ධයක් ඇටියට හඳුනාගන්නේ නුවණින් මෙනෙහි කරන ගමන්ම සමතකම තහනට සති නිමිතිට ඉතිලා සමතකම තහනට ආයෙ වැඩි යුතුයි. සමත කමඨහන ආනාපාන සතිය ආනාපාන සතිය වඩ වඩ උපදින උපදින විචර්කයෙන් අනිත්‍ය බලනවා. විචර්කයෙන් අනිත්‍ය බල බල ආනාපාන සතිය වඩනවා. එතකොට මේ සමතියත් එක්ක ටික ටික උභාසන ගැඹුරට අරගෙන යනවා. අප්‍රකට විතර්ක උඩින් උඩින් ටික අයින් වෙන අයින් වෙන යට යට විතර්ක ටික ප්‍රකට කරලා දෙනවා. ඒක දිලෙන්නේ ඒ හින්දා අනිවාර්යයෙන්ම අවශ්‍යයි මේ සමත විදර්ශනා කියන දෙක යුගනද්දෝ යන එක. එහෙම නැතුවම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එක්කෝ හිත ලොක් වෙනවා වගේ මුකුත් කරන්න බැරි තැනකට වැටි නැත්තම් කිසිම දෙයක් ප්‍රකට නැති තැනකටපත් වෙලා ඔයේදී නිදාගත්තා වගේ. හරියට අර මොහොනේ වුණා වගේ. නමුත් එහෙම නැහැ හැම විතරකයක්ම අන්තිමට බාහිර සීතුවිලි විතරක ඔක්කොම අතහැරිලා අතහැරුණාම සිහි වෙන පදනම අතහැර සිහි වෙන මට්ටම ඉක්මනට අතහැරෙනවා. සිහි වෙන මට්ටම අතහැරුණාට ඇති බවට පෙනෙන මට්ටම තමයි වැඩි ප්‍රකාශයක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට ස්ටෙක වහගත්තත් සිහි නොවුනත් Taman ඉන්නවා අනිත් බොහෝ දේවල් කියනවා කියලා තේරෙනවා. ඔන්න ওই ටිකක් විචාරකයක් නේද? කියන එක අද ප්‍රකට නැහැ. අපිට ඉතින් මේ තියෙන දේම ඉන්නවම මේ හිතට දැනෙනවා වගේ තැනකින් තමයි අපිට සාධාරණ වෙලා තියෙන්නේ. ඒ නිසායි මං කියේ සමතකම කහනක හිත වඩවඩ හිත වඩවඩ ඇතුළට යනකොට තමන්ව දැනෙනවා කියන එක වටපිටාව තියෙනවා කියන එක හිතට දැනෙන දැනීම මාත්‍රයක් කියන එක අපහසුකින් දොරව හසු වෙනවා. ඒ වගේ එහෙම එහෙම එහෙම වුන් උපාය සිල්ලිව යටට යන්නට ඕනේ. ඒකට ඒකම අවශ්‍යම අවශ්‍යයි ඉන්ද්‍රිය සංවරයේ භෝජනේ පමණ දැන ගැනීම නිදුදුරු කිරීම කියන මේ වටපිටාවත් අවශ්‍යම අවශ්‍යයි. මෙතනදී තේරුම් ගන්න ඕන එකම එක දෙයක් තියෙනවා මම හිතන්නේ ලෝකේ ගොඩක් දෙනෙක් මේ කියන දේශනා ටික අහුවොත් ඒතරම් සතුටු වෙයි සතුටුදායක බව ප්‍රකාශ කරයි කියලා මම හිතන්නේ මොකද මේ ලෝකයේ මනස මම දන්න නිසා ඒ කියන්නේ ඇත්තවම ලෝකේ සතර මහා ධාතුව තියෙද්දි අපි ඒක නෑ ඔක්කොම හිතේ කියන ඔක්කොම පටිපදාස්කන්ධේ මනෝයි කියන වගේ තැනකින් තමයි ලෝකය ගන්න. නෑ මේ මම මතක් කරන්න වහන්සේට විපාක මට්ටමකට යන්න ඉස්සෙල්ලා සංකත ධාතුවම නිර්මාණය කළ සංකතං අபிසංකරුති තී සංකාරෝ සංකතය සකස් කරන ප්‍රථම මට්ටමේ කර්ම මට්ටමේ ওই ටික අතහැරුණොත් ඔබ වහන්සේලාට මේ ලෝකේ ඇත්ත කරගෙන විදින විපාක මට්ටමට එන්න ඉස්සෙල්ලා මෙදෙන්න නිවනට යන්න පුළුවන් ක්‍රම වේදයක් හැදෙනවා මේකේ ඒ කියන්නේ අපි කිව්වොත් මේ තියෙන මේ එක තියෙන බඩු මුට්ටු ටික අනිත් කෙනා ඇහෙන් බලලා මේක ඇති බවට නිමිති හදාගෙන ඒ නිමිති ගව කරගෙන ආයෙත් ඇති බවට මේක බලලා මේ බාහිර වස්තුවත් එක්ක තමන් බද්ධ වෙලා සැප දුක් විඳගින්ද ඉන්න ලෝකයක් තුල අපි උපායශීලී වෙනවා මේ වස්තුව පරිහරණය කරලා කරන ගනුදෙනුව නතර කළා වස්තුව කැඩුනත් දිදුනත් මේක නෑ කියන්නේ නෙමෙයි අපි උපායශීලී මගක් හොයා ගන්නවා වස්තුවක ගනුදෙනු කරලා සැප දුක් විඳින පරිසරයේ මෙදිලා මේ වස්තුවක සම්බන්ධ නොවි මේ වගේම සතර මහා ධාතු රූපයකට නැවත විඥානයේ දැස ගන්න තියෙන ශ්‍රේෂ්ඨය හැදෙන්නේ නැති විදිහට කර්ම නිරෝධය කර්ම ක්ෂය කරන නිවනට සාපේක්ෂව නිවනට හිත තබලා. ඒක වෙනම මඟක්. අනිත් පැත්තට යන එකක්. ඒ කියන්නේ මේ සතර මහා ධාතු රූපේ බලලා ඒක ඇති බවට නිගති තියාගෙන ඒ නිමිත්ත සිහි කරලා ආපහු ඇහැපතට ඇවිල්ලා ආයත් රූප බලලා ආයත් රූපේ නිමිති නිමිති තියාගෙන මේ යන චක්‍රයට තමයි ලෝකේ කියන්නේ. එයා කවදාවත් සතර මහා ධාතුවේ නෙදෙන්නේ නැහැ. සතර මහා ධාතුවේ ගනුදෙනු මෙදෙන්නේ. එයාගේ ලෝකේ තියෙන්නේ සතර මහා ධාතුව මත නම් සැප දුක් දෙක තීරණය වෙන්නේ එතකොට මේ රූපයත් එක්ක. මේ බාහිර පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුවේ රූපය යම් තාක් තමන් කැමති පරිදි තියෙදි ඒක සතුට වෙන්නත් තමන් කැමති පරිදි නොතිබෙදි ඒකට දුක් වෙන විදිහට එයා ජීවත් වෙන්නේ. මේ රූපය කැඩෙනකොට විඳින ඒ කියන්නේ තව පැත්තකින් ගත්තොත් තමන්ගේ සැප දුක් දෙක බාහිර වස්තුවක් බාහිර කෙනෙක් එක්ක බෙදා ගන්න මට්ටමට එයාපත් වෙනවා. බාහිර තමන් කැමති පුද්ගලයෝ කැමති දේවල් ඒ විදිහට තිබුණා. ඒ කියන්නේ මේ ලෝකේ මනස හරි අසරණයි. හොඳට බලන්න. අපේ සැප දුක් දෙක තීරණය වෙන්නේ අපේ සැප දුක් දෙක බාර දීලා තියෙන අනිත් අයට. එතකොට තමන්ගේ සැප දුක් දෙක තීරණය වෙන්නේ තීරණය කරන්නේ අනුභවයට පත් වෙලා තියෙනවා. අපි කියමු අපිට අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ ඉන්නවා. ඒ අය හොඳට ඉන්න තාක් අපිට සතුටුයි. ඒ අය මරණොත් හෝ ලෙඩ වුණොත් හෝ මොන හරි අනතුරක් වුණොත් අපිට දුකයි. එතකොට අපේ සැප දුක් දෙක තියෙන්නේ අනිත් අයගේ පැවැත්මමත් නිසා අපිට වග බලා ගන්න වෙනවා අපේ සැප වෙනුවෙන් ඒ අය රකින්න. අපිට වෙනවා ඒ අයට ලෙඩ හැදෙන්නේ නැති වෙන්න, ඒ අය මැරෙන්නේ නැති වෙන්න, ඒ අයට අනතුරක් ඇති නොවන විදිහට පුළුවන් තරම් අපිට රැකවරණය දෙන්න වෙනවා. මොකද? ඒගොල්ලන්ගේ සැප රැකවරණය මතින් සතර මහා ධාතු රූපമിതി ආරක්ෂාව මතින් අපේ සැපවිලා තියෙන නිසා. ඊගවට ඇහෙන් බලලා හිතට උසවල අරගෙන හෝ ඇහැ එල්බගෙන තියෙද්දිම හෝ අපි තණ්හා උපාදාන වශයෙන් හැසිරුණොත් ඊට පස්සේ ඒ නිමිත්ත උසවල අරගෙන ගන්නකොට අපිට ඇති බව දැනෙනවා. ඇති බවට දැනෙන එකට අපි ආපහු ඇති බවට හිතනකොට බාහිර තියෙනමයි වගේ දැනෙනවා. තියෙන හින්දා තියෙන දේ පරිහරණය කරනවා. අපිට පෙනෙන දේ එල්බගෙන මනසින් මේ ලෝභ දේශ වාසයෙන් හැතිරෙන්නේ. අන්තිමට පංච උපාදාන ස්කන්ධය. අපි නිකමට උපමාවක් ගත්තොත් හඬ කවපු කාටෝන් එකක් ගන්න. ඇහැට පෙනෙන චිත්‍රය හඬ නැති වෙනම එකක්. ඊට පස්සේ සිංහලෙන් වෙනම හඬයකට කවනවා. ඊට පස්සේ ටීවී එකෙන් අපිට බලනකොට හරියට පෙන්නේ අර පෙනෙන දේ කෙනාම කියනවා වගේ. දැන් කෙනාම කියනවා වගේ. හැබැයි දැන් මෙතන කොටස් දෙකක් අපිට පුළුවන් ඕක පැටි එකට ඕඩියෝ ක්‍රමයට ගන්න පුළුවන් සද්ද විතරකුත් ඈ සද්ද නැතුව වීඩියෝ එක විතරක් ගන්නත් පුළුවන්. එකට තිබුණා නම් මේක දෙකක් කරන්න පුළුවන්ද? බෑ. ඒ වගේ ඇහැට පෙනෙන රූපය හඬ නොකවපු කටුණකක් වගේ නම් ඊටත් පෙනෙන දෙයට හඬ කවනවා වගේ මේ අහවල් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේම හොඳ කෙනෙක් හරි ගුණ යහපත් කියලා අපි හිතුවා. අර පෙනෙන දේ මේ හිතපු දේ දෙකම එකතු කළා ඊට පස්සේ අපි මනෝමින් සිහි කරගන්න සිද්ධාන්තයේදී මෙහෙම කියපු කෙනෙක් මෙහෙම ගුණාත්මක කෙනෙක් අපිට හම්බ වෙනවා. නමුත් අපිට ඇත්තටම ඇස් ඉදිරියට පුද්ගලයෙක්වත් ගුණාත්මක පුද්ගලයෙක් හම්බුනේ නැහැ. ගුණාත්මක භවකුත් පුද්ගල භවයකුත් මේ නිමිත්තට ආරෝපණය කළේ අපේ මනසේ. ඊට පස්සේ මනසෙන් ඒ කෙනා සිහි වෙනකොට අපි මේක ඇත්ත පෙන්වෙන්නේ නැත්තම් අපිට දැනෙන්නේ පෙනෙන මට්ටමේදී කැලේ දෙක දෙපැත්තට අරගෙන එක්කලා හිතනවා එක්කලා හිතන එක වැරදි කියලා පෙන්වෙන්නේ නැත්තම් එහෙම කෙනෙක් නැහැ කියලා පෙන්වෙන්නේ නැත්තම් දියුණුවට අනෙක් පැත්තෙන් ඔබ වහන්සේලාට මෙබඳු ගුණාත්මක කෙනෙක් හැපෙත් ඉන්නවා කියලා තේරෙනවා. භවයේ කියන තැනදී. ඊගවට එබඳු කෙනා හම්බ වෙන්න යනවා කියන තැනින් සතර මහා ධාතු රූපෙට ඔබ වහන්සේලා යන්නේ. ආපහු සතර මහා ධාතු රූපෙ මෙතේ දකිනකොට ආයත් වර්ණ දතහන වෙනවා ආයත් හඬක ඔබේක මතක් වෙනවා. ආපහු ඒක සිහි කරගන්නවා. කියනකොට ඔන්න Taman කැමති බොහෝම හොඳ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා කියන තැනක තමයි සතර මහා ධාතුත් එක්ක පැටලලා ඉන්නේ. අපි මෙහෙම ගනුදෙනු කර කර ඉන්නකොට කනබුන ආහාරයෙන් හද රූප සංතතියේ ආවිසි වර්ණ රූප මුචි වැටෙනවා. ඉහිරෙනවා. එතකොට අපිට පේන්නේ මොකද්ද? මෙච්චර කාලයක් ඇසුරු කරපු අනේ අර හොඳ ස්වාමීන් වහන්සේ අපවත් වුණානේ කියලා. ඇත්තටම එහෙම කෙනෙක් අපවත් වෙන්න හිටියද? කියන ප්‍රශ්නේ. තියෙන්නේ. මුලින්ම අපිට තිබුණේ සත්ව පුද්ගල නොවන ශුන්්‍යත නිමිත්තක්. තියෙන තැනක අපි අපි ආශ්‍රව මත මේක අපිට ඕන විදිහට සකස් කරගත්තේ. මස් කුට්ටියක් ගත්තාම කන්න බෑ. ඊට පස්සේ හොඳට හොදලා අරගෙන පාම් පිටි ටිකක් තවරලා පාම් කුඩු තවරලා තෙලෙන් දැද්දලා අපිට කන්න ඕන විදිහ පුළුවන් විදිහට රකල් කරගන්න. ඒ වගේ මේ ස්කන්ධ ටික කන්නේයක් නැහැ ඕකේ. ඊට පස්සේ අපිට හොඳට සැප විඳින්න දුක් විඳින්න පුළුවන් විදිහට හොඳට සකස් කරගන්නවා. සකස් කරගෙන සකස් වෙච්ච මට්ටමට තමයි පංචපාදස්කන්ධ ලෝකේ කියන්නේ. සකස් වෙච්ච මට්ටමට. එතකොට දැන් සකස් කරගෙන අපි හිතනවා අපි මේ සකස් කරගත්ත දේ සම්පූර්ණ බාහිර තියෙන දේ කියලා අපිම අපේ සංකාරයේ රැවටෙනවා. ඒකයි සංකාරයට අර්ථ දක්වන්නේ පටපනුව වගේ කියලා. පටපනුව කියන්නේ තමන් වැඳපු කෝෂය නිසාම තමන්ටම විනාශ වෙන්න වෙන සතේ. ඒ සතා ඔය පටපණු වූ හදපු කෝෂ පිටින්ම සම්බලා ඒ කෝෂයේ දිගහැරුණ තමයි පට නූල් හදන්නේ. පට නූල් ගන්න පටපණුම පිටින්ම කෝෂ සම්බනවා. ඒකට තැන් වෙන්න උනේ ඒ සතාව වැදපු රෝදේ හින්දා. මොකද සම්බන් නැතුව දිගරින්න බෑ කැඩෙනවා. කෙහෙල් දැල්ලක් තැවි නැත්තම් ඉරෙනවා වගේ කැඩෙන හින්දා. එතකොට පටපණුව අපිට නූල් දෙන්න කෝෂේ බැඳෙන්නේ නැහැ. ඌ සමනලෙක් වෙන්න හිතාගෙනයි කෝෂේ බැඳෙන්නේ. නමුත් තමන් කළ දේ නිසාම තමන්ට දුක් වෙන්න වෙනවා. ඒ වගේ අපි ඇති කරගන්න මේ රූපය හරහා අවිද්‍යාවෙන් මම හිතුවත් නැතත් හටගත් දේ නිරුද්ධ වෙනවා ඇති විරුද්ධ පහළුනේ මෙහෙම දෙයක් නේද කියන යථාර්ථ සත්‍ය අවබෝධයේ දැක්ම තියෙනට මනස නොගිය නිසා, ජීවිතේ නැති නිසා අපි පේනකොටම මේකට හොඳට හරි නරකට හරි හිතනවා. ඊගාවට මගේ මනසට හම් වෙන්නේ මම හොඳට හිතුවනම් හොඳ නරකට හිතුවනම් නරක පුද්ගලයෙක් නිර්මාණය වෙලා. මන්තුල. එතකොට මේ විදිහට ආපහු ඒක තමන් පිළිබඳ උපන්න හොඳ කෙනා කියන එක පටිපාදන ස්කන්ධයක් නේද කියලා අපිට ඉතින් අයින් කරගන්න බැරි වෙනවා. හොඳ කෙනෙක් කියලා සිහි වෙන එක පංච උපාදාන ස්කන්ධයක් නේද කියලා අයින් කරගන්න බැරි වුණොත් හොඳ කෙනෙක්ම ඔබ හසල බාහිරින් දකිනවා. සතර මහත් ධාතු තියෙන පැත්තෙන් දකිනවා. දකිනකොට වෙන්නේ මොකද්ද? හොඳ කෙනාට කැමති නරක කෙනාට අකමැති කියලා තමන්ගේ කැමැත්ත අකමැත්ත සතර මහා ධාතුවත් එක්ක තියෙන නිමිති ටිකට බැඳෙනවා. ඊට පස්සේ ඔබ වහන්සලාට වෙනවා තමන්ගේ සතුට වෙනුවෙන් ලෝකේ රකින්න. මේ කාරක තියනවා නම් මගේ හිතට සතුටුයි. කාරක හැප්පුණොත් කැඩුණොත් හිතට දුක එනවා නම් වෙහෙසෙන්ද වෙයි කාරක හැප්පෙන්නේ කැඩෙන්නේ බිඳින්න තියෙන්නේ. ගෙවල් ගහන්න යව්වට රැච්චර පිච්චෙන්නේ නැතුව තියෙන්නේ. කැඩෙන්නේ නැති වෙන විදිහට, බිඳෙන්නේ නැති වෙන විදිහට හොරාතුර නොගන්න විදිහට ආරක්ෂක සංවිධානය කරන්න බෑ. හිත හදන පැත්ත පැත්තට උපහාසලා අපි හැම කෙනෙක්ම සතුටටයි සැපටයි කැමති දුකට නෙමෙයි. අපිට තේරෙනවා නම් මේ බඩු බාණ්ඩ ටික තිබුණොත් මේ සතුට වෙන්නේ කියලා අපි ඒකට නිරායසින් නැඹුරු වෙන පුදුමයක් නෙමෙයි. එතකොට අපි කාරක කැඩෙන්නේ බිඳෙන්නේ නැතුව ඉන්න තියාගන්න ඇයි ඒ කාරක ගැඩුණොත් මට දුක එන නිසා කාර්යක හොඳට තිබුණොත් මට සතුට වෙන නිසා මගේ සැප සතුට දෙක තීරණය වෙන්නේ මේ භාණ්ඩ නිසා මගේ ජීවිතයේ කොටස. ඒ නිසා මට වෙනවා මේ කාරක ගැන ළඟ බලා ගන්න. මේ ගේ කැඩුනොත් මට දුක එනවා. මේ ගෙදර හොඳට ලස්සනට තිබුණොත් මට සතුටුයි. ඉතින් මගේ ජීවිතයේ සැප සතුට දෙකට අදාළ සිද්ධියක් වෙලා මේ සතර මහා ධාතු රූපේ. එතකොට මගේ සැප සතුට දෙක බාර දීලා තියෙන මේ ගොඩ නැගිල්ලට. ওই ගොඩ නැගිල්ල අචේතනික වස්තුවක් වුණත් එයාට පුළුවන් අවරිද්දවන්න. ඒ හින්දා මට වෙන හැම වෙලේම මේගේ ලස්සනට හොඳට තියාගන්න. ඒ වගේම කඩන්න බින්දෙන්න නොදී ආරක්ෂා කරගන්න. මොකද ඔයගේ කැඩුනොත් බිඳුනොත් විනාශ වුණොත් හොරු කැඩුනොත් මට දුක එනවා නම්. මට හිත රිදෙනවා නම්. මගේ සතුට වෙනුවෙන් මට වෙන වගේ රකින්නේ. එතකොට මේ ලෝකේ කියන්නේ තමන්ගේ සැප දුක් දෙක තව අයට තව දේවල් වලට බාර දීලා ඉන්න කෙනෙක්. ඒ අය සුරක්ෂිත තැනක නැහැ. ඕන වෙලාවක අනුන්ට රිද්දන්න පුළුවන් තැනක ඉන්නේ. හරියට තිබ්බ කට්ටෙන් උළු දාගෙන ඉන්නවා වගේ. එළියට ඕන වෙලාවක නගරයට කලාගෙන ගන්න පුළුවන් තැනක. ඔන්න ඔහුම තියෙන ලෝකෙක අපි පෙනෙන දේ නිසා ගත්ත රූප නිමිත්තට යමක් හිතන්න තුතාම ඉන්න බෑ අපිට. අවිද්‍යාවේ මැද අපි ඉන්නේ. අපි හිතනවා. නමුත් දෙවොනට මේ දෙකම එකතු කළා දෙන સિદ્ધාන්තය අපි හඳුනගන්න උත්සාහවත් වෙනවා. නෑ මේක වැරදි. මේක වැරදි. මේක මාතුල උපන්න එකක්, හටගත් එකක් කියලා. එතකොට මෙයා වටිනා දෙයක් පෙනෙන පෙනෙන නිමිත්ත ඇස් ඉදිරි පිටට ආවේ හඬ නොක නොකවපු කාටුන් චිත්‍ර වගේ. පස්සේ හඬ කැවුවා වගේ. පෙනෙන නිමිත්ත ආවහම ඇස් ඉදිරි පිටට සතර මහා ධාතු. ඒකට මේ කාටකක් මේක ලස්සනයි මේක මගේ මම මෙච්චර ගාණක් දීලා ගත්තේ මේක හරි වටිනවා මේක තිබුණොත් මට මේ මේ විදිහට ගමන් යන්න පහසුයි කියලා බොහෝ විතර්ක චිත්ත වේදිනක අනුබන්ධ චිත්ත වේදිනක කියලා ගුණා වටිනාකමක් ආරෝපණය කළ මනසේ. ඊට පස්සේ දැන් සිහි වෙන්නේ මට ලක්ෂ 80 කොටිනාකාර එකක් කියන තැනකින්. එතකොට දැන් ඒක කිසි වෙලාවක මට ලක්ෂ 80 කොටිනාකාරක තියෙන්නේ මගේ මනසේ කියලා තේරෙන්නේ නැහැ. ඇත් ඉදිරිපිටට ආවෙන්න එච්චර එහෙම වටිනාකමින් යුක්ත සිද්ධාන්තයක්. ඇත් ඉදිරිපිට ආවේ වර්ණ සතර මාත්‍රයක් කියන එක පේන්නේ නැහැ. නමුත් දෙවනුවට අපි හඳුනා ගන්න ඕනේ මේ මේ මේ ඇත්තෙන් පෙන්වන්නේ පංච උපාදානස්කන්ධ කියලා. ලක්ෂ 80ක කාරකක් සිහි වෙනවා කියන දැනකින් උපහාසට ඉන්නේ. එනකොට ඒ රූපේ හෝ ඇත්ත බැලුවෝ නැත්තම් මේ නිමිත්තද අනිත්‍යයි කියලා බැලුවේ නැත්තම් තියෙන දෝෂෙ මොකද කියලා දන්නවද? ලක්ෂ 80ක වටන කාරකක් බාහිර තියනවා කියන තැනකින් ඔළුව හදලා තමයි නතර වෙන්නේ. පෙන්වන්නේ මේක විතරකයක් කියලා. එතකොට ඊගාව දවසේදී සතර මහා ධාතු රූපේතාවට ගෙවෙන්සු අරගෙන යන්නේ ලාක්ෂ හතරක කාරකක් වෙනවා කියන අසුභ කාරකක් වෙනවා කියන තැනක. එතකොට ওই මට්ටමේ ඉන්නකොට සතර මහා ධාතු විපරිණාම වුණොත් ලාක්ෂ 80 කොටින වාහනේ විනාශ වෙච්ච දුක විඳින්න දෙයි. ඉතින් මේ ලෝකෙට වෙලා තියෙන ඔහොම සිද්ධියක්. ඔය වගේ සිද්ධාන්තයකින් අපි නොදන්නා කම නිසා මගට ඇවිල්ලා මගින් හැරිලා යනවා නිවන පැත්තට. ඒකයි මේ කරන්නේ. ඒ කියන්නේ පෙනෙන රූපේ පෙනෙන දෙයක හිතන්න නැතුව ඉන්න බෑ තාම අපිට. හරි වටිනා ලක්ෂ 80ක කාර්යයක් මේක මම ගෙනාවේ මෙහෙමයි කියලා හිතුවා. ඊට දෙක එකට එකතු කරලා සිහි කරන වාරයක් ගානේ. බාහිර ආවි වර්ණ සටහන චිත්‍ර මාත්‍රයක් කියන සත්‍ය අපි අහලා තියෙන නිසා මේක තුල වටිනාකමකින් ඇසුරු කරන්න ඇසුරු වෙන්න දෙන්නේ නැහැ. මේ විතර්කයත් අනිත්‍යයිනේ. මොන විදිහට තිබුණත් රූපයක් සතර මහා ධාතු හෝ උපාදාය රූපයක්මනේ. කියලා අපි පෙන්නවා කියන්නේ මේ පෙන්වන එකේ ටික ටික භවයේ කැපෙනවා කියන්නේ ලක්ෂ 80ක් වටන වාහනයක් තියෙනවා රේ කියන එක අඩු වෙනවා. අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න අපිට ඇස් පිටු පිටට 50 පැමිණෙන වස්තුන්ගේ සැබෑ ස්වභාවය කියන එකයි සංගත පරමාර්ථය කියනවා. ලක්වාසුක වාහනයක් තිබුණේ නැහැ සතර මහා ධාතු නිසා හටගත වර්ණ දතාවක් කියන එක වටිනාකම් දෙවිලා වටිනාකම් නැති වෙලා රූප මාත්‍රය හරියට ඔය සතහනම ෆොටෝ එකක් ගහලා තිබුණොත් ඒක කෙනේ ෆොටෝ එක දකිනකොට මගේ කාර් එක ලක්වාසුවක් වටිනවා කියලා ගන්න හිතනගෙන නැහැනේ ඒ විදිහට නැති ඉදිරිපිටට රූප පෙනෙන මට්ටම තමගේ මනසපත් වෙනවා. ආන්ගේ මට්ටමටපත් වෙනකොට දකින දේ තුනට නැති වෙනවා කියන එක එනවා. හැබැයි පෙනෙන ආයතනේ හිස් නොවේ. පෙනෙන ආයතනේ ඇතුලේ බඩු මුට්ටු තියාගෙන නම් හටගත දේ නිරුද්ධයි කියන එක වෙන්නේ නැහැ. ඉතින් ඔතනේ අනිත් කෙනා නැවත නැවත සතර මහා ධාතුවේ තුල වටිනා වස්තු තියෙනවා තියෙනවා කියලා සතර මහා ධාතුවට බැඳෙද්දී භාගයක් ඇවිල්ලා භාගයක් ඇවිල්ලා. ඒ කියන්නේ වෙනුම රූපේ රූපය ඇත්ත නොදන්නාකම තියෙන තැන තාම ගිහිල්ලා නැතිනම් ආස්වාසුව කරන කාර්යයක් කියලා පිටින මට්ටමකට ආවා. ඒක තුල වටිනාකමෙන් තවත් හැසිරෙන්නේ නැතුව. නෑ මේක පංච පාදස්කන්ධයක් නේ කියලා මෙහෙම අයින් කරන්න කරන්න එහෙම එකක් කියනවා තියනවා කියන පැතිකඩ අයින් වුණා. අයින් වෙලා රූපය ඇත්ත පෙන්න හටගත්ත දේ නැති වෙනවා කියන දර්ශනය දැක්කහම බැලුවත් නැතත් වටිනාකමෙන් යුක්ත වාහන, ගෙවල්, දොරවල්, පුද්ගලයෝ ඇති බවට තමන් තුළ මෙබඳු සිද්ධාන්තයක් මෙබඳු විස්තර සහිත ලෝකයන් තමා තුළ රැස් වෙන ශේත්‍රෙම අතහැරෙනවා. එදාට කය පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත කය ස්කන්ධ ටික ඇතිතා ජීවත් වෙනවා. ජීවත් ඉදීමයි සතර මහා ධාතු හොයාගෙන යන ගමන නතර කළේ. ඇති බවට සිහි කරලා හොයාගෙන යන ගමන නතර කළා තිබුණේ ඉපදීම නතර කළා තිබුණේ ජීවත් වීම. ඒ හින්දා මේ රූපයේ ඉගෙන දවසේදී මේ කය බිඳෙනවා. වේදනාව සිසිල් වෙනවා සංඥාව නිරුද්ධ වෙනවා සංකාරය සංසිඳෙනවා විඥානය අස්තගත වෙනවා ඒකට කියනවා නිවුණා කියලා මේ විඥානය නැවත කායකට බැහැගෙන සතර මහා ධාතු රූපයක් සවිඥානික කරන වටපිටාව නැහැ භාවයේ නැති නිසා රැස් වෙන එක නතර කළා එදිනෙදා ජීවත් වෙනවා ඒ කියන්නේ හාල් පොල් සීනි ගෙනල්ලා ගෙදර තියාගෙන ඕන ඕන වෙලා තියාගෙන කන්නේ. කඩේට ගියා කෑම එකක් ගෙනාවා කෑවා. කඩේට ගියා කෑම එකක් ගෙනාවා කෑවා. කඩේට ගියා කෑම එකක් ගෙනාවා කෑවා. එයාට කරදර නෑ මේ යන්ගෙන් බල්ලන්ගෙන් සත්තුන්ගෙන් කරපොත්තන්ගෙන් මේ යන්ගෙන් මේව ආරක්ෂා කිරීමේ ශේත්‍රයක් යට නෑ. ඒ දිනෙදට ජීවත් වෙනවා. ඒ වගේ අපි වගේ ඇත්තටම ගත්තාම සම්නිධිකාරයේ කියන එක තියෙන්නේ මෙතන රැස් කරගන්න එක. සම්නිධිකාරය කියලා කියන්නේ රැස් කරගන්නවා. නියම විදිහට සම්නිධිකාර ගතිය නැත්තේ රහතන් වහන්සේලාට. ඒක මම කියන්නේ අපේ අපි නිකන් යථාර්ථ වචනයක් ගත්තේ. ඒකයි ඈ උදාහරණයක්. දන්නේ නැහැ. ඊගාව කොටස කියන්නේ කොච්චර දුරට තේරෙන සංහිඳිකාරකම වන්නද කියන එක නෙවෙයි ලෝක වට ගන්න ආකාරය මම කියන්නේ මේකෙදී ඊගේ කය වශයෙන් තේරුම් කරගන්න ඊගේ පනවල කියන යම් කොටසක් මේ පරාසයක් තියෙනවා මේක දෙලින් ලෝකේ රහතන් වහන්සේ ඥාන දර්ශනයට කරනවා බලන්න නමුත් එතන ඇත්තට සීමාවන් කියන හරියට දැනගන්න ඇත්තටම ඇත්තටම ගත්තාම රහතන් වහන්සේ කියන ස්වභාව සීලයක් රහතන් වහන්සේ මේ සාමාන්‍ය අපි දක්ෂ නැතිකම් නිසා අපේ හිතේ මට්ටමට අපි අද සීලය කියලා මේ මට්ටම රකින්නවා. ඒක තමයි අද දවසේ අපේ රැකවරණය. මොකද්ද? බඩු මුට්ටු රැස් කර නොගත යුතුයි කියන තැන. ඒක තමයි අපේ ආරම්භය. ඒක නැතුව ගොඩ යන්න බෑ. හැබැයි යම් දවසක් තියෙනවා ද්‍රව්‍ය වශයෙන් විතරක් නෙමෙයි නාම වශයෙන්වත් කෙලෙස් වශයෙන්වත් යමක් රැස් කර නොගැනීමයි සීලය කියන දක්වා මේ සීලයම තමයි රහතන් වහන්සේ සිල්වත් දෙවියන් ස්වභාව සීලය දක්වා වෙලා එක එක්කෙනාගේ මත්තන් වලට මේක බලපාන මේ ටිකත් නෑ කියන්න එපා මේ ටිකත් නෑ කියන්න එපා මේ ටිකක් තියෙනවා මේ ටිකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ විතක දේශනා කරනවා යංකින්චි බික්ඛු රූපං අතීත අනාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාසං වා සුඛං වා හේනං වා පනිතං වා යං දුරේ සම්තිකේ වා නේතම්මම නේසු හමස්මෙන් නේසු අත්තාති ඒව මෙත යථාභූත සම්මපඤ්ඤ දත්තම්මා මහාන අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා ආධ්‍යාත්මික බාහිර ඕදාරික සුඛම හේන ප්‍රණිත දුර්ලංග හැම රූපයක්ම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා නුවණින් ඇත්ත ඇති ඇති දැක ගන්නවා යථා භූතං සම්මප්පඤ්ඤය දත්තම ඇත්ත ඇති ඇති දැක යුතුයි. මට කෙනෙකුට ඕනේ හැටියට නෙමෙයි. ඔන්න දැන් ඒක මම කියනවා ඒකන අතීත අනාගත වර්තමාන රූපයෙන්. ආයත අවතනක විතරචාරණ මාස දේශනා කරන අතීත නාම අගමෙය නප්පටිකංකේ අනාගතං යදතීතං ප්‍රහින සංඋප්පත්ත ජනාගතං පච්චුප්පනයේ ගම්මේ තත්ත්වත විපස්සති. අතීතය අනුයන් දෙපා අනාගතය ප්‍රාර්ථනා කරන්න දෙපා. ඒ යකීතේ ප්‍රහින වෙලා අනාගතේ ඉපදිලා නැහැ. වර්තමාන උපමුපන් ධර්මයේ මෙතන ඉඳලා. දැන් මේ දේ ගත්තාම ලෝකයා මම දැකලා තියෙනවා ඔහොම තර්ක කරන අයත් ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේලා වචන දෙකක් කියන්නේ අද්විත වචනෝනා මනස්ති. වචන දෙකක් කතා කරන්නේ අතීත අනාගත වර්තමාන කියන එක බලන්න කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වනවා නම් අතීතය අනාගතය යන යන්න එපා කියපු වචනේ බොරු වෙනවා. අතීත අනාගතය අනුව යන්න එපා කියන එක ඇත්ත නම් ඒක බොරු නම් අතීත අනාගතය අනුව යන්න කියන වචනේ බොරු වෙනවා මේක ඇත්ත නම් මේක බොරු වෙනවා කෝකද හරි කෝකද බොරු ක්ෂේතාගයක් කියනවා නමුත් අපි තේරුම් ගන්න ඕන එක දෙයක් මේ දෙකම හරි හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ ඒ තැනට සාපේක්ෂව එකම ගුරුවරයා පළවෙනි පන්තියේ ළමයිට ගිහිල්ලා උගන්වන ගණිතයත් ඒම ගුරුවරයා මෙන්න මේ ටික මේ විදිහට එකතු කරන්නේ නැතුව මෙන්න මේ විදිහට එකතු කරන්නේ කියලා ඒක ඉහළ පන්තිකව ගන්නවා. එතකොට එකම ගුරුවරයා එකම විෂය ඒ ඒ පිරිසට සාපේක්ෂව උගන්වනවා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ලෝකෝත්තර දර්ශනයට එන්න අනුපූර්ව ප්‍රතිපදාවට හැසිරෙන සාමාන්‍ය මට්ටමේ නුවණ මොහොකුරාගිය පිරිසට එන්න මඟ ආරම්භක ටික. ලෝකෝත්තර දර්ශනයක් තියෙන පංච උපාදාන ස්කන්ධය තේරුම් ගන්න පුළුවන්. තමන්ගේ චිත්තචෛතසික ටික හොඳට හඳුනගත්ත සතිපට්ඨානය වඩපු මොහොකුරාගිය නුවණක් තියෙන කෙනාට කියපු ටිකක් මේ. මේ පිළිසෙට මෙහෙම දේශනා කළා මේ පිළිසෙට මෙහෙම දේශනා කළා කියනවා. එතකොට අපි දත යුතුයි මේක මේ විදිහට කියලා තියෙනවා මේ විදිහට කියලා තියෙනවා එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් වෙනවද ප්‍රශ්නයක් නැහැ ඒ වගේ අපි දත යුතුයි දැන් සතිපට්ඨාන සීලය උනත් ගත්තාම සම්නිධිකාරය ගත්තාම සාමාන්‍ය මට්ටමේ කෙනාට කියන සීලය කියන්නේ මොකක්ද? උපසම්පදා සීලය කියන්නේ හිත වෙන වර්තනේ ඒකයි. ඒක පුදුලට කියන මෙන්න මේ වර්තන. එයා මොනින් තව තව එයාගේ තත් හැරෙනවා සීනෝන වැඩෙන්න වැඩෙන්න. මෙතනින් පැනගුවාම ඊට පස්සේ ඒ සීලයේ උච්චතම මට්ටමටපත් වෙනකොට මෙන්න මේ වගේ මට්ටමකටම සම්නිධිකාරය අතහැරෙනවා කියන එක වෙලා තියෙනවා. අපි නිකන් ඔක උදාහරණයක් ගත්තොත් ගිහි පින්වෙත් පින්වෙතෙකුට අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්න ආදාන වේරමණී. අදින්න කියන නොදුන්දී ආදාන කියන ගන්නවා. වේරමණී කරන්නේ නොදුන්දී ගැනීම කරන්නේ නැහැ කියන සිල්පදේ. පංචක රකින්න කෙනෙකුට. එතකොට ඒක එයාට පොඩ සාධාරණය කරනවා එයාගේ සීලය මට්ටමට නොදුන්දී සොරසිතින් ගැනීම කරන්නේ නැහැ කියලා. ඒ ශික්ෂාවම උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට අතට දුන්නොත් කරේ පිළිගන්නේ කියන තැනකට එනවා. නුදුද්දේ ගන්න නැහැ කියන සිල්පදයෙන් දියුම් වෙනවා. එතකොට වැරද්ද කීවත් හොරට යමක් වෙනවා කියන එක වෙලක් කියලා තැනක වෙලා. ඒ රමෙන් අරය නුදුද්දේ ගැනීම කියන සිල්පදය දියුම් වෙලා උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට ලම්පස ටිකක්වත් පිළිගන්නේ නැත්නම් ගන්න නැහැ කියන තැනකට එනවා. නොදුන් දෙය ගැනීම කරන්නේ නැහැ කියන සිල්පදේ දියුණු වෙලා. අර සාමාන්‍ය කෙනාට ඒකම අඩු කළ සාධන කළ හොරේටි ගන්න නැහැ කියන එක කළා. මෙතෙන්දී උපසම්පදාවේ ආරක්ෂාවට ඒ හොරෙන් ගැනීමට චේතනාව කොට ඉඳ නැටකොට අතර දුන්නේකට මම හොරෙන් ගත්තේ කියලා හිතුවත් ප්‍රශ්නයක් නෑ එහෙම වෙන්නේ නෑ. දීලානේ. ඒක උතර්කයක් විතරයි. මම නිකන් කිව්වේ ඒ වගේ තැනකට යනකම් මේ සීලය කියන එකද මේ සාසනේ සීල සම්බන්ධ ප්‍රඥා කියලා කියන ශ්‍රී ශික්ෂා වඩන්න පුළුවන් එකක්. ආර්ය ශ්‍රාංග මාර්ගය වඩන්න පුළුවන්. එහෙනම් සීලත් වඩන්න පුළුවන් එකක්. සීලේ වැඩෙන එක. ඒ වගේ මේ හැම එකක්ම එන්න එන්න එන්න ටික ටික වැඩෙනවා. එතකොට සහතන් වහන්සේටත් තියෙනවා. ස්වභාව සීලයක් වෙලා. ඒ වගේ අපි වචනයක් කිව්වහම සම්නිධිකාරය ආදැන් හිතට වෙනම අර්ථයක් දෙනවා කියනකොට අපි නොදසිතී. හැබැයි මේකද බහැර නොකොට යුතුයි. මේ මත්තම සම්නිධිකාරය කියන එක නැතුව පිරිසිදුම පැවැත්ම. පිරිසිදුම සීලය කියන්නේ මෙන්න මෙතෙන්ටයි කියන තැන දක්වාම වර්ධනය වෙලා. ඒ මෙතනින් පටන්ගත්තු සීලය හැම ධර්මතාවයක් නෙමෙයි. පටන්ගත්තු සීලය මේ තැන දක්වා වර්ධනය වෙලා. ඒ හින්දා සීලය වැඩුණ එකක් වුණේ. සීලය වඩන එකක් උනේ. වඩන්න පුළුවන් උනේ. වැඩු සීලේ ගැඩිලා ඔකට අපිට හොඳ සාක්ෂියක් ලැබෙනවා. දැන් ලෝකාමිසේ කියන කොට. ඈ සංයුත් නිකායේ දේවතා සංයුත්තේ ලෝකාමිසම් පජේ සම්තිපෙක්කෝ නිවන අපේක්ෂාවෙන් ලෝකාමිසේ අතහරින්න. කිව්වහම ලෝකාමිසේ කියන්නේ මොකක්ද? කියනකොට පේනවා පරයයන් චීවර පින්නපද සේනසෙන කිලපස. භික්ෂුවකට ලෝකාංශය කියලා කියන්නේ මොකද්ද හැම දෙයක්ම හම් වෙන්න තියෙන ටික මොකද්ද? චීවර පින්නපද සේනසෙන කිලපස කියන හතර. නිෂ්පරයයන් ගත්තහම මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියනවා. ලෝකාංශය කියලා ගන්නකොට මෙන්න මේවා ඔක්කොම කියනවා. එතකොට ඒ ටික ඔක්කොම ගත්තම ජීවර බින්දපද සේනාසන කිලපර කියන ටිකක් ඇතුළත් ඒ විතරක් නෙවෙයි ඒකට පරස්සේ ගුණක් පුළුවන්. එතකොට නිවන අපේක්ෂාවෙන් ලෝකාමිෂය අතහරින්නේ කියනකොට ශිවරපින්න පද සේනාසන ගිලම්පස කියලා භික්ෂුන්ට මුලින් පිළිපහින්න පුළුවන් මට්ටම් පෙන්වුවාට යම් දවසක්දී රූප, ශබ්ද, ගන්ධ, රස, පුට්ටප්ප ධම්ම කියන ඔක්කොම ටික අතහැරිය යුතුයි නිවන බලාපොරොත්තු කියලා පෙන්නවා. එතකොට බලන්න ඒක දිනුනේ නැති හැටි මම මතක් කළේ එතකොට කෙනෙක් කිව්වොත් ලෝකාමිසය කියලා කියන්නේ ජීවර පිටපත සෙන්සන කිලම්බ හතරයි කියලා කිව්වොත් වැරදි. එතන එතන විතරයි කියලා කිව්වා. ඒක නෑ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ විතරයි කියලා කිව්වොත් ඒකත් වැරදි. රහත් වෙන මට්ටමේ මානසික මට්ටමක් යනකොට ලෝකාමිසය වෙනවා එයාට මේ ශේෂ්ඨ වෙන්නේ. තාම එයාගේ මනස පුළුවන් නැති නිසා සිල් සමාදන් වෙච්ච පැවිදිලා උපසම්පදා වෙච්ච අරුත් එයාට ඔක්කොම තමත හැරගන්න බෑ. ඒ නිසා චිවර පිටපද සේනසන විලපස කියන තැන තේරෙනවා. ඒකට අපි දැක්ක යුතුයි මේ ප්‍රතිපදාව හැම පැත්තකම එන්නෙන්න අනුපූර්ව වැඩෙන ආකාරය. ඉතින් එතෙදි මම මතක් කළේ යථාර්ථ වශයෙන් ගත්තාම රහතන් වහන්සේ ළඟ නැහැ තමාගෙන පරිහරණය කිරීමේ හැකියාව. දැන් අදගත්තොත් අපි අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නෑදෑයෝ ගෙවල් දොරවල් මේ ඔක්කොම ළඟ තබාගෙන පරිහරණය කරන අය. ඒකම ළඟ තබා ගත්තාම පරිහරණය කරන්නේ ඒකේ ආදීනවසින් ඉඳ වෙනෝනේ. මම කියවියෝ වියෝ කනවා වියෝ කනවා තත්තු වෙනවා ගුල්ලු ගහනවා ඕවා රකින්න අවුවේ දාන්න වෙලන්න වෙනවා වගේ. අපි රැස් කරගෙන ඉන්න නිසා අම්මා තාත්තා අයියා නංගිලා මල්ලාගේ ඒ ගැන හොයන්න වෙනවා බලන්න වෙනවා බෙහෙත් අරන් දෙන්න වෙනවා සැප දුක් විඳින්න වෙනවා බැරි වෙලා රැස් වෙලා නැත්තම් අපිට අපිව රකින්න කවුරුවකුත් නැත්තම් කාවවත් රකින්න Tamanටත් නැත්තම් Tamanව රකින්න කවුරුවත් නැත්තම් සුවසේ වෙසෙනවා කියලා බුදුන් දේශනා කරනවා නේද ඉතින් ඒ වගේ තැනකට අපි යා යුතුයි මේ දර්ශනේ අන්තිමටම ලෝකයා තමන්ගේ සැප දුක් දෙක අනුන්ට බාර දීලා අනුන්ට වැදගෙන ඉන්න චරිතයක් ගොඩනගාගෙන ඉන්නේ. ඒ කියන්නේ අනිත් අය දැන්නොත් මට හිත රිදෙනවා. අනිත් අය හොඳ කිව්වොත් මට සතුටුයි. මාව සතුටු කරනවද නැද්ද කියන එක තියෙන්නේ මේ අය අතේ. ඉතින් මට වැදගෙන ඉන්න බැරිලා මම වචන කිව්වොත් වචන 10කින් මට මයින්වට හිත රිදෙනවනේ. සුබෝදසන කොහොමද කෑවද දිව්වද කියන එක බොහොම සතු වචනේ කියන්න වෙනවා. ඒවා ප්‍රිය වචන කතා නොකරනවා නෙමෙයි ඒකද සීලයක්. මේ මට්ටමේ ඉන්න කෙනා ඒ ප්‍රිය වචන කතා කරන ස්වභාව සීල දක්වා එනවා. නමුත් මම කියන්නේ මේ ධර්මතාවයක තියෙන ලෝකෙ තුල ගොඩක් වෙලා තියෙනවා. එතකොට අනේ මම බැලුණොත් අනිත් කෙනාගේ හිත රිදෙනවා අනිත් කෙනා බැලුණොත් මට හිත රිදෙනවා නම් මම පරිස්සම් වෙනවා. නමුත් බුදුහාමුදුරු යථාර්ථයෙන් අන්තිමට පෙන්වන්නේ තමන්ගේ සැප දුක් දෙක කිසි වෙකුට කිසි කෙනෙකුට බාර දෙන්නේ නැහැ. කාටවත් විඳන්න බෑ. පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තම. අටලෝ ධම ලෝකයා ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රසංස සැප දුක් කියන ධර්මතාවට සතුටු වෙනවා දුක් වෙනවා. නමුත් මේ ලෝකීයා විදින ලෝක ධර්මතා අටෙන් කිසියෙකුට කම්පා වෙන්නේ නැහැ. කිසි දෙයකට කිසි කෙනෙකුට විඳන්න බැහැ සතුටු කරන්න බැහැ. තමන්ම දන්නවා තමන්ව විද්දවා ගන්න ක්‍රමය හා සතුට වෙන ක්‍රමය. දැකපු දේ හිතට අරගෙන දුක හිතෙනකන් හිතුව දුක එනවා කියලා දන්නවා. දකින හැම දෙයක්ම දකිනදී සතුටු වෙන විදිහට එල්බගෙන හිත හිත හිත හිත හිත සතුටු වෙනවා කියලා දන්නවා. හැබැයි මෙහෙම හිතලා සතුටු වෙන පංච උපාදානස්කන්ධයේ සතුටු හැමතැනම සංකලේශිකයි. කිලු කිලුට නෑ කිලුට වෙන්න හිතයි. පිළිසුදු නෑ කියලා දන්නවා. මේ පංච උපාදානස්කන්ධයේ රෝගයක් නිසා මේ පංච උපාදානස්කන්ධයේ මතු නූපදින තැනටම අරගෙන ගියොත් සදාතනික සුවයක් දැනෙනවා කියලා අතිශයම නිරෝගී බව උපදව ගන්න දන්නවා. එයා බාර දෙලා නැහැ තමන්ගේ සැප දුක් සතර මහා ධාතුට. ඒ කියන්නේ දැකපු දේ තමන් හඬකවල යමක් ගත්තත් ඒක සිහි වෙනකොට එබඳු දෙයක් බාහිර තියෙනවා කියලා තැනකින් ඉතුරු කරන්නේ නැහැ. එබඳු දෙයක් ඉතුරු කරන්නේ නැහැ. ඒ කියන්නේ අපිට අම්මා කෙනෙක් ඇත්තම යථාර්ථය ගත්තොත් මේ ලෝකෙ නෙමෙයි ඇත් ඉදිරි පිටට හම්බුනේ කනබුන ආහාරයෙන් හැදුණු කුණු පොරස් දෙකක් තියෙන තැනක පිහිටි සතර මහා ධාතුක වර්ණ දතන. හඩ නොකවපු නොකවපු කාටුනේ. ඇහෙන් ওই නිමිත්ත අරගෙන හිතෙන් තමයි හිතන්නේ මගේ අම්මා මට පොඩි කාලේ හඬ දුන්නා බොන්න දුන්නා පොඩි කාලේ එළ කිරි දීලාම නැහැ කිරිමයි දීලා තියන්නේ මෙච්චර මම කිරි දීුවා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා හිතුවා කියන්නේ ඊට පස්සේ එන උත්තරේ සිහි වෙන්නේ දෙවනකොට මේ ගත්ත රූපය ගත රූපෙට හේතුක එක දෙක එකට එකතු කරලා හම්බෙන ඔන්න පංචපදස්කන්ධ ලෝකය. සිහි වෙන තැන පිළිඅරගෙන ඇත්තමයි කියලා මම ඒකට නැවත සතුටු හෝ දුක් වෙනකොට අන්තිමට භවය හදලා නිර්මාණය කරනවා කියන්නේ මෙහෙම උපකාර කළා අම්මා මේ ඉන්නවා බාහිර රූප පැත්තේ කියන එකයි ඔළුව හදලා තියෙන්නේ. එතකොට ඇති දිවිට ආපු යථාර්ථයත් වෙහිලා ඒ වර්ණ සටහන තටගන්නේ රුද්ද වෙලා කියන එක වැහිලා. දෙවනුවට ඒ ඉන්න නිමිත්ත සිහි කරගෙන ආය සතර මහා ධාතුට යනකොට සතර මහා ධාතු පැත්තේ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා හිතාගන්න. සතර මහා ධාතු රූපේ විතරනාම වෙච්ච ගම මෙච්චර ගුණයක් කරපු තැන නැති වුණා කියලා අඬනවා. නමුත් ওই සිද්ධිය අපි මගින් හරවනවා ඇහැට පෙනුන දේ මෙහෙමයි මෙහෙමයි හිතුවේ කියන එක දන්නවා පංචපදාස්කන්ධය හැදුනේ මෙහෙමයි අම්මා කියලා නංගි කියලා සිහි වෙනකොටම දන්නවා මේක දැන් පංචපදාස්කන්ධය. ඇත්ත වශයෙන් පිළිඅරගෙන හැතරන එක වෙනුවට මේ පංච උපාදානස්කන්ධයක් නේ. මේක හේතු ප්‍රත්‍යයන් කියලා අපි මොනින් බලනවා. බලනකොට උත්තරය භව නිරෝධ. මෙහෙම කෙනෙක් ඉන්නවා කියන තැන නිර්මාණය වෙන ගතිය අඩුයි. මේ මේ භවය අයින් වුණොත් මට අම්මා කියලා සිහි කළත් බාහිරින් නැඹුරු වෙන්න තමා තුළ මතක නිරුද්ධ නැතිව දකින. එදාට සතර මහා ධාතුවේ තියෙන ඝන දින නතර වෙනවා මගේ. මම ආපහු යන්නේ නැත්තම් මේ සතර මහා ධාතුව පටලගෙන මගේ මනසෙන් සිද්ධාන්තයට කරන ගනුදෙනුව නතර වෙනවා. නොබෝ දිනකින් සතර මහා ධාතුවේ කලකිරෙනවා. සතර මහා ධාතුවේ නිදිලා යන්න උත්සාහවත් වෙන ප්‍රයත්න කරනවා. ඉතින් ලෝකයා දකින්න සතර මහා ධාතුව නැහැයි කියන හදනව නෙමෙයි. සතර මහා ධාතුව තියෙද්දිම ඇසුරු කරද්දිම අපි උපායශීලීව මාර්ගයේ මාර්ගය අසුහල වෙනම පැත්තකින් යන්න මේ මග උමග කඩාගෙන මේ තියෙන්නේ. අනිත් පැත්තට යන්න. මෙහෙම රූප නැහැ සතර මහා ධාතු නැහැ ඕකේ තියෙන රූප කලාප කියලා ඔය ගහ ගන්න හදන එක නෙමෙයි මේ කරන්නේ. ඉතින් ඒ නිසායි මම මතක් කළේ නැවතත් මේ පංච උපාදානස්කන්ධ ලෝකේ හඳුනා ගන්න කියන එක. මේ ලෝකේ විඥානයේ මායාවක් කියන්නේ මේ අපිට සිහි වෙන විස්තර ටික තියෙන්නේ ඔන්න ওই වගේ තැනකින්. ඒක අදද අපි තහවුරු කළොත් ඇත්තම වුණොත් ඒකට යට වුණොත් ඒකට උත්තර දුන්නොත් එහෙමම දේවල් මෙහි තිබුණා තියෙනවා කියන තැනකින් භවය හැදෙනවා එදාට අපිට පේන්නේ සතර මහා ධාතු සතර මහා ධාතු මෙහෙම දේවල් තියෙනවා කියලා හිතේ එහෙම හිතන තාක් සතර මහා ධාතු හොයාගෙන යනවා කියන එක නතර වෙන්නේ නැහැ ප්‍රතිසන්දිය නතර වෙන්නේ ඉතින් ඒ බව තේරුම් අරගෙන අපි භාවනා කරන නිවන් දකිනවා කියන සත්‍ය අවබෝධය මේ මනස තුල උපදින උපදින නිමිත්ත උපාදාන වශයෙන් හැසිරෙන එක නතරකරනද ඒකට මේක පංච උපාදාන ස්කන්ධය කියන එක දැනගෙන කායගත සතිය වඩන රූපයක් නම් සිහි වෙන්නේ යාළුවා කියලා රූපේ නම් සිහි වෙන්නේ මේ රූපෙද කනබුන ආහාරයෙන් ඇදලා තියෙන සතර මහා ධාතු නේද කියලා බලන්න. හැබැයි ගන්න හොඳට පංචපදස්කන්ධය මනෝමය සිද්ධියකට යන්නේ බලන්නේ කියලා. ඒ බලන කොටත් රූපෙක තියෙන ඇත්තක් තේරුණා. ඒ රූපය ඇත්ත කරගෙන හිතනකමත් අතර වුණා. අවශ්‍ය වෙනවා. ඒ හින්දා අනිත්‍යයි කියලා බලනවා වගේම අනාත්මයි කියලා බලන රූපිත දෙන්න වේදනාව කොහොමද කියලා බලන මේ වගේ කුමන තැනකින් අවශ්‍යයෙන්ම මට මතක් කරන්න තියෙන එකදී අප්‍රමාදීව හුදු කරන්න උත්සාහවත් වෙන්න සීහා ආරක්ෂාව සපයන්ට හිතට මේ හැම තැනකම කතා කළේ අපේ ලෝකය දුක උපදින ලෝකය පටල ගන්න එපා හදතින සතර මහා ධාතුවට සතර මහා ධාතු නැහැ කියන එක නෙමෙයි ඒක වෙනම ශේත්‍රයක් ඒ ආහාර ප්‍රත්‍ය හටගත්තු සිද්ධාන්ත ටික අපේ මනස තුල තියෙන ගනුදෙනුව මේකට පටල ගන්න එපා පටල ගත්තොත් ගොඩ යන්න බෑ ඒක වෙන්නේ ඔය කියන සත්‍ය අවබෝධ වෙලා ආයතන බේරිලා පංච උපාදානස්කන්ධ දුකෙන් මිදලා නිවන් දකින්න කියලා ඔක්කොම ටික වෙනවා එකකින් මොකද්ද පංච උපාද සිහි වෙන හැම නිමිත්තකටම සිහි ඇතුව ඇලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට මුහුණ දෙන්න අනිත්‍යයි කියලා හෝ පංච උපාදානස්කන්ධයක් කියලා හෝ රූපේ දකින්නවා කියලා හිත පැත්තෙන්ම අල්ලගන්න හැබැයි හොඳට දන්න උතනින් ඉවර නෙමෙයි මේ වගේ විශාල පරාසයක් මේ කරන સિદ્ધාන්තයේ තුල මේ වගේ මහ විශාල යථාර්ථය පරාසයක් සිද්ධ වෙනවා කියලා දැනගෙන කෙටි උත්තරයක් භාවිත කරනවා සරල ක්‍රමයක් තියෙනවා හරි එන්න හේතු වේවා කියලා සාදුකාරයක් දෙන්න පින්වතුනි අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු හැමදෙනාම Thank you. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තුනම් පරං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන් වහන්සේ ගලෙන් බිඳිරව මුරියා කඩවල ලබනෝරුව ආනන්දසේනාස්නේ ධර්මාචාර්ය පූජපාද මාන් කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ Thank you.